ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් මේ අෂ්ටාරි පුද්ගලයන් වහන්සේලාගෙන් පළවෙනි පුද්ගලයා හැටියට හඳුන්වන්නේ සෝවාන් මාර්ගස්ත පුද්ගලයානේ. එතකොට මේ මේ ධම්ම මාර්ගේ හරියට ගමන් කරන වඩන කෙනෙක් සතර පායට වැටෙන්න ක්‍රමයක් නෑ නේද? ඔව් අනිවාර්යයෙන්ම. දැන් අර තියෙන චූලගෝපාල සූත්‍රය කියලා චූලගෝපාල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඊටත් පොඩ්ඩක් මෙහාට ගිහිල්ලා කරුණු සඳහන් කරනවා. දැන් මේ ඉන්ද්‍රිය ධර්මයන් වඩන්න පටන් ගත්ත පුද්ගලයා. දැන් අර හරි ලස්සනට පෙන්නවා මේ උපමාවකින් මේ ගොපල්ලෙක් ඉන්නවා මම මේ කිටි කොටි කළා කියන්නම් මුළු මේවක. ඒ ගොපල්ලා හරි ප්‍රඥාවන්තයි. එයා මොකද කරන්නේ දැන් මොකක් හරි වරුසාවක් හරි මොකක් හරි හේතුවක් නිසා එයාට උවමනා වෙනවා මේ මේ පැත්තේ හිටිය තමන්ගේ මේ මේ හරක්පට්ටිය එහා පැත්තට අරගෙන යන්න. ගඟෙන් එහාට අරගෙන යන්න. ඉතින් එයා ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා කොහෙද නොගැඹුරු තැන කියලා. කියලා තේරුම් අරගෙන එයා මුලින්ම කරන්නේ මේ ගවපට්ටියේ ඉන්න ප්‍රබල කට්ටිය තේරුම් ගන්නවා. ප්‍රබල ගවයින් තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ප්‍රබලයින් තමයි ඉස්සෙල්ලා ඊතර කරන්නේ. ඉතින් ඒගොල්ලෝ බොහොම පහසුවෙන් ඊතර වෙනවා. පරිනායක ගවයින් කියලා කියන්නේ මේකේ ඉන්න ප්‍රධානියෝ ටික ඉස්සෙල්ලා ඊතර කරනවා. එහෙම ඊතර කරාට පස්සේ ඔන්න ඊළඟට ගන්නව හොඳට ශක්තිමත් තව පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ගත් අතර කරනවා. ඊළඟට ඔන්න තරුණ ගවයින් ඉන්නවා. ඒගොල්ලන්ගත් අතර කරනවා. ඊළඟට මේ කියනවා එදාම උපන් වසුපැටවු ඉන්නවා. ඒ වසුපැටවු පවා අර එතර වෙන තමන්ගේ මේ එළදෙන්නු තමන්ගේ මව් එළදෙන්නුන්ගේ සද්දය ගුමු ගුමු සද්දයක් හරි මොකක්ද හරි සද්දයක් පවා බුදුහාඳුරු පෙන්වන එතන ඒ සද්දය අනුකරණ අනුකරණය කරමින් ඒගොල්ලෝ පවා එතර වෙනවායි කියනවා. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ කියනවා මේ ශාසනයේ රහතන් වහන්සේලා පහසුවෙන්ම මේ සංසාරයෙන් තරණය කරා කියනවා. ඊළඟට අනාගාමීන් වහන්සේලා තරණය කරා කියනවා. එන්න සකදාගාමීන් සෝවාන් මේ විදිහට ඒ ආරයන් වහන්සේලා මේක ක්‍රමානුකූලව බුදුහාමේ අඩු වෙන පැත්තට පෙන්වන්නේ. අර ප්‍රධාන ගවයෙන් ඈතර වුණා වගේ රහතන් වහන්සේලා පහසුවෙන් ඈතර වුණා. ඊළඟට ඊට මෙහා හිටිව ශක්තිමත් ගවයෙන් ඈතර වුණා වගේ අනාගාමීන් වහන්සේලා ඈතර වෙනවා. ඊළඟට ඊට වඩා තරුණ ගවයින් ඊතරුණා වගේ මේ අපිටම සකදාගාමින් වහන්සලා එකතු වෙනවා. ඊළඟට සෝවාන් පිටස ඉතර වෙනවා. හරියට අර මේ මේ තමන් අර තමන්ගේ මව්වෙලදුනුන්ව අනුකරණය කරමින් ඊතර වෙන එදිනම උපන්න ගව පැටවුන් වගේ කියනවා මේ ඉන්ද්‍රිය ධර්මයන් වඩන්න පටන් ගත්ත අය. ඒ අය හඳුන්වන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී කියලා. ඒ පිරිසත් කොහොම හරි ඊතර වෙනවා කියලා. ඒ කියන්නේ ඒ ඒ ඊතර වෙන්නේ අර ප්‍රඥාවන්ත ගොපල්ලා නිවැරදි තැනක් තෝරා ගැනීම හරහායි. ඇසුරු කිරීම තුලින්. ඈ? ඇසුරු කිරීම තුලින්. ඇසුරු තෝ ඒ ඒ ප්‍රඥාවන්ත ගොපල්ලා විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තමන් වහන්සේව. තමන් වහන්සේ ඔන්න මාර්ගයක් පෙන්නවා. ඒක තමයි යන්න තියෙන මාර්ගය. ඒ මාර්ගයේ යෑම හරහා අන්න මේ මේ දහම වඩන්න අවතීර්ණ වෙච්ච කෙනෙක්. කියන්නේ තාම මේ සෝවන්ලත් නෑ, රහත් වෙලත් නෑ, මොකක්වත් නෑ. හැබැයි දැන් ඉන්ද්‍රිය ධර්මයන් වඩන්න පටන් ගත්තා. එයා සතියක් දිනු කරන්න මං කියන්නේ දැන් මේ ඔක්කොමලා අනිවාර්යයෙන්ම මේ <laughs> අනිවාර්යයෙන්ම දිවි ලෝක යනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒක කිහිම කියන්න අමාරුයි. නමුත් Taman තේරුම් ගන්න මේ කියන්නේ ධර්ම මාර්ගයට අවතීර්ණ වීම සෑහෙන සුවිශේෂී සම්දිස්ථානයක්. මොකද මේ මේක නිකන් පොතක තියුණ පමණින් කරන්න බෑ. Tamanටම තේරෙනවානේ. මේ ධහම ප්‍රායෝගික ධහමක්. ඒකයි ප්‍රධානත්වය. බුදු ධහම කියන එක තනිකර ප්‍රායෝගික ධහමක්. මේක අපේ හිත තුළ අපි වැඩි යුතුයි. මේ කතා කරන දේවල් අපි අපි විසින් අපේ හිත තුළ වැඩි යුතුයි. වඩන්න නැතුව මේවා කරන්න බෑ. දැන් මේ මහන්සි වෙන්නේ වැඩිම සඳහා. ඉතින් එහෙම වඩන්න පටන් ගත්ත කෙනා යන්න තියෙන ඊටාම අවම මට්ටමක් ඔන්න කාය අනුපස්සනා මට්ටම. එහෙම නැත්නම් මේ සතර සතිපට්ඨාන මට්ටම. අන්න ඊට පස්සේ ඔන්න ඉන්ද්‍රිය මට්ටම. දැන් ඇත්තටම ඉන්ද්‍රිය මට්ටමින් වඩන්න පටන් ගත්ත කෙනෙක් තමයි සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ. අර මේ ධම්මානුසාරී නැත්නම් සද්ධානුසාරී ධම්මානුසාරී මට්ටමින් එයත් මේ මේ සුගතිගාමි වෙන්නක් වෙන්න පුළුවන් කියලා. අනිවාර්යයෙන්.